කී. ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ ධර්මදාස වල්පොල අපේ ගායකයින් අතර ඉතාම විශිෂ්ට ගායකයෙක්. විශේෂ වශයෙන්ම ප්‍රතිපත්තිගරුක ගායකයෙක් හැටියට ඔහු ප්‍රසිද්ධයි. බොහෝ දෙනෙක් දන්නවා සුනිල් ශාන්ත ප්‍රතිපත්ති වෙනුවෙන් තමන්ගේ වෘත්තිය කැප කරපු කෙනෙක්. ඒ වගේම තමයි ධර්මදාස වල්පලත්. ඔහු තමන්ගේ වෘත්තීය කටයුතු සියල්ල අතපසු කරලා ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී හිටපු ගායකයෙක්. දෙදෙනාම තමන්ගේ ජීවිත කාලයම ප්‍රතිපත්ති වලට මුල් තැන දීලා කටයුතු කළා. ධර්මදාස වල්පොල තමයි අපේ සිංහල චිත්‍රපටිවල දෙමළ ගායකයින් පවත්වාගෙන ගිය ආධිපත්‍ය බිඳ දමල සිංහල හඬ විශේෂයෙන් නළුවන් වෙනුවෙන් හඬ නිර්මාණය කරේ. හොඳ තිර හඬක් ඔහුට තිබුණා. හොඳ ගායන පෞරුෂයක් සිංහල තිරේ පතුරුවා හැරියේ ඔහුයි කියලා අපිට කියන්න පුළුවන්. මේ නිසා අපි හිතුවා අපෙන් වියෝ වෙලා අවුරුදු 30කට අධික කාලයක් ගත වෙලා දරුණදාස බල්පොලගේ නම එක්තරා විදියකට යටපත් වෙන අවධියක ඔහු පිළිබඳ මතකාවර්ජනය කිරීම අපේ යුතුයකමක් කියලා. ඒ නිසා අද අපි හිතුවා මේ ධර්මදාස වල්පොළගේ ගායන පෞරුෂය ගැන කිසියම් කතා බහක යෙදෙන්න. අද අපි තෝරගත්ත පළවෙනි ගීතය ඔහු කොච්චර මధుරව ගායනා කරනවද කියලා බලන්න මේ ගීතයට සවන් දීලා. Thank you. जावे शांत रत्न की माँ प्रेमे तुम सुरंगी स्वरूपे देवंगनाचनी माँ प्रेमे තාරේ පෙන්ම ලෝකයා දුක්ඛා විඳින ප්‍රේමෙන් මෙවාරේ දුන්න සෝගිනි බැලේ විහද වේදෙන් කුබේරු මම් කිකල් දකී जावे शांत रत्न की माँ प्रेमे तुम सुरंगी निवियलोके औमि मा මගේ විනාශයෙන් නොනා මගේ ඒවා උපන් ජාතියෙහි පෙම්වති මෙමාගේ දේවා සීමා ඔබ සොයන් සකී මා ප්‍රේමී තුම් සුරංගී සයාවේ ශාන්ත රත්නෙහි මා ප්‍රේමී තුම් සුරංගී මේ හින්දි තනුවකට දන්දසල්පුර ගායනා කරපු අපූර්ව. ඔහුට ඇත්තටම හින්දි ගීතයක අර මුල් ගැයුම හා සමානව හෝ ඒක අභිබව ඊටාම අපූර්වවට ගායනා කිරීමේ හැකියාවක් තිබුණ බව මම හිතන්නේ මේ ඊටාම මధుර හින්දි තනුවක් වල්පොල්ලගේ ගායනය ශර්ද ජයන්ත අරවින්ද ඔබ හැම වෙලේම මේ ගායකයින්ගේ ගායන කුසලතාව ගැන බොහොම සියුම් කනකින් අහලා විචාරයට ලක් කරන කෙනෙක්. ධර්මදාස වල්පොල්ලගේ හඬ ගැන යමක් කියන්නේ දැන් මේකට තව හේතුවක් තියෙනවා මේ ඔය තනුව. ওই කාලේ හොඳටම ජනප්‍රිය වෙලා තිබුණා හින්දි තනුවක් විදිහට. ඔව්. මොහබත් රාෆි ගායනා කරලා තුම් කබවුටි වගේ මට හරියට වචන මතක නැහැ. නමුත් මේ ඊටාම මේ ජනප්‍රිය වෙච්ච තනුවක් ඕක. ඉතින් ඒක මේ ධර්මදාස පල්පල ගායනා කරපුවාම මිනිස්සු අර වගේම මේකට බැලඳ ගත්තා. හොඳ මෙතන අසිරිය තියෙන්නේ ධර්මදාස වල්පොල ඉන්දියාවට ගිහින් සංගීතය හදාගලා නැහැ. නැහැ. දැන් ලංකාවේ එඩී මාස්ටර්ගෙන් සංගීතය හදාarලා තියෙනවා. ආරේ චන්ද්‍රසේන. ආරේ ඊළඟට ආරේ ආරේ චන්ද්‍රසේනයන් ළඟ. ඕ, ඊටාම දක්ෂ බටනලා වාදකයෙක් හැටියට තමයි හිටියේ. ඕ, ධර්මදාස සංගීත ආයතනය කියලා පංචිකාවත්තේ සංගීත ආයතනයකුත් පවත්වාගෙන ගියා. දැන් මේ චන්ද්‍රසේන මාස්ටර්ගෙන් සහ අපේ ඩී මාස්ටර්ගෙන් පමණක් සංගීතය හදාරලා ඔහුගේ මේ ගායනය මේ ස්වරස්ථාන පිහිටුවීම මම හිතන්නේ ඔහුගේ ගීත අහනකොට කිසිම තැනකදී අපස්වරයෙන් ගායනා කරන්නේ නැහැ. ඇතැම් වෙලාවට මේ ශබ්ද කැවූ මේ හඬ කැවූ හින්දි චිත්‍රපටවල බොහෝ ගායකයන්ට ගායනා කරන්න බැරි ගීත එක වාරෙම ඔව් පටිගත කරලා මේ සංගීත අධ්‍යක්ෂකවරයා සතුටු කරයි කියලා අපි අහලා තියෙනවා. අයිති මට මතකයි එඩි මාස්ටර් හොඳ ශාස්ත්‍රීය ගායකයෙක්නේ. ඔව්. ඒකට ඒ ඒ වගේ කෙනෙක්ගෙන් අත්පොත් ලැබුවාම ලොකු හොඳ පසුබිමක් ඇති වෙනවා. ආරේ චන්ද්‍රසේනත් ඒ වගේ. ඔව්. දැන් 53 දී ඔහු චිත්‍රපට ගීත ගායනයේට එළමෙන්නේ අහම්බෙකින් 53 දී එස්.එම්. නායගම් තමන්ගේ ප්‍රේම තරංගය කියන චිත්‍රපටයේට යුගීයක් ප්‍රතිගත කරන්න සූදානම් කරගෙන ඉන්නවා. ඒ ගීතය ගායනා කරන්න තෝරගෙන හිටියේ ඒවකට ජනප්‍රියව සිටි අපේ සිංහල ගායකයෙක්. හැබැයි මේ ගීතය ගායනා කරන්න උත්සාහ කරනවා කරනවා හරියට ගායනා කරගන්න ලැබෙන්නේ නැහැ. සංගීත අධ්‍යක්ෂ ආර් මුත්තුසාමි කිසිසේත්ම සෑහීමකට පත්වෙන්නේ නැහැ ඔහුගේ ගායනයෙන්. එතකොට මේ වාදක මණ්ඩලයේ හිටපු එම් ආර්යදාස කියන සංගීතවේදියා කියනවා මේ පංචිකාවත්තේ සංගීත පන්තියක් පවත්වාගෙන යන හොඳ කටහඬක් තියෙන ගායකයෙක් ඉන්නවා අපි එයාව ගෙනල්ලා බලමු කියලා. වාහනයක් එවල පංචිකාවත්තේ පදිංචිවත් හිටියේ. ඔහු රැගෙන ගිහිල්ලා කඳානේ සුන්දර සවුන් චිත්‍රාගාරයේදී මේ ගීතය ගායනා කරන්න තේනවා. ඊටාම අපූර්වට ගායනා කරනවා. එතනින් තමයි මේ චිත්‍රපට ගීත ගායනයේට ඔහු එළඹෙන්නේ. එතෙන් සිට ලොකු අධිරාජ්‍යයක් ඔහු පිහිටුවා ගන්නවා සිංහල සිනමා ක්ෂේත්‍රයේ ඔහුගේ හඬ මම හිතන්නේ එක්තරා යුගයක් දිගටම සිංහල සිනමා රිදී තිරය ආක්‍රමණය කරනවා. මෙවැනි පසුබිමක් තමයි දරුදාස් වල්පොලියන්ට තියෙන්නේ. ඔය කාලේ හිටියත් ඉතින් චිත්‍රපට ගීත ගායන්න ඔය මොහිදින් බෙග් වගේ එක්කෙනෙක් දෙන්නේ පමණයි. ඔය ඇත්තටම ඒක ඒවකට තිබුණ හිටියේ ඒම් රාජලා, ජික්කිලා, යමුනාරාන්ලා තමයි ගායනා කරේ. එතකොට ඒ හින්දි එහෙම නැත්නම් දෙමළ ගායකයින්ගේ අධිරාජ්‍යයට තමයි ඔහු පහර දීලා මේක බිඳගෙන අපේ ආධිපත්‍යයක් පිටවගන්න. ඔහු චිත්‍රපටයකට ගායනා කරපු ගීතයකින් අපි ඊළඟට සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ අපි අහපු ගීතයට වඩා සම්පූර්ණයෙන් වෙනත් ආකාරයක ගීයක් මේ අපි උපුටාගන්නේ කුරුළු බැද්ද චිත්‍රපටයෙන්. වත්තේ වැටුණු කුල්ලසු ටික නම් මහේ සුඟවාදිලේ ගම්දෙරියන් සමග මෙහි ගොඩ දරියන අතරේ සෙල්ලමට පහේ ඇය දුන් හිනා කිං කිනි හඬ වැදී සිටි අන්ත කීකරු කම නොම දින්ද දීගෙක ගී আমি प्रेम යාම ධර්මදාස වල්පොල අර හින්දි තනු බතහිරාරේ තනු මේ සියල්ල ඊටාම විශිෂ්ට විදියට ගායනා කරනවා වගේම අපේ මේ කවි ගායනයේට උ විශාල හැකියාවක් දැක්ුවා. ඒකද නිදර්ශනයක් හැටියට මට මෙන්නන්න කැමති ඩිංගිරි මණිකා චිත්‍රපටයේට ලතා වල්පොල සමග අර ලොවසෙට සතර කියලා අරඹෙන කවි යුග ගායනාවක් කරනවා. ඊළඟට සංදේශයේ චිත්‍රපටයේට ලෙස් ජේම්ස් පීරිස්ගේ සුනිල් ශාන්ත සංගීතය නිර්මාණය කරපු කටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා කියන කවි ගායනාව කරනවා. දැන් මේ අපේ සිව්පද රචනාවල් තනු කීපයකට ධර්මදාස වල්පොළ ඊටාම ඊටාමත් ඉහළින් කැපී පෙනෙනවා කියලා. නැති නිසාම අපි ප්‍රේම තරංග දිනුවේ කියන යුග ගීතය ගායනා කළා තමයි ප්‍රේම තරංගය දිනුවේ. ඊට පස්සේ යුග ගණනාවක් වසර ගණනාවක්ම සිංහල සිනමාවේ යුග ගායනයේට යෝග්‍යම කටහඬවල් දෙක හැටියට ලතයි දරුණදාස් වල්පොලයි තෝරා ගනු ලැබුවා. ඇත්තටම දැන් මේ ගීතයත් සම්මෙලතා චිත්‍රපටයෙන් අපි උපුටගත්තේ. ඔහු කොයි විදිහට මේක ගායනා කරනවද ලතත් සමග? හින්දි අනුකරණයක් නේද තනුව? මම හිතන්නේ මේ සල්ලි මල්ලි සල්ලි මේ වගේ චිත්‍රපටවල ටීචේ හින්දි තනුවට ඔහු ගායනා කළා අපූර්වට මේ සිංහල වචන. ඇත්තටම දැන් මම අහලා තියෙනවා අයියයි මල්ලි චිත්‍රපටයේ එක ගීතයක් තිබුණා කිසියම් විදිහක ශාස්ත්‍රීය බොහොම සංකීර්ණ තනුවක්. මේ චිත්‍රපටයේ මේ ගීතය ගායනා කරන්න ගායක තුන් හතර දෙනෙක් ඉදිරිපත් වෙලා ගායනා කරගන්න බැරි වුණා. තරුදාස් වල්පොඩි කියනහම කිව්වලු මෙන්න මෙහෙම අමාරු ගීතයක් කමන්නේ මම මම ගායනා කරන්න කියලා. මේ අයියයි මල්ලේ මාගේ නම අබ්දුල් රහමාන් කියන ගීතය ඒක මහා සංකීර්ණ තනුවක්. ඇත්තටම ඔහු ඒ ගීතය එක සැනින් එක ටේක් එකෙන්ම ගායනා කරා කියලා තමයි කියන්නේ. සමහර වෙලාවට ඔහුගේ ගායන පෞරුෂය කොච්චරද කිව්වොත් සමහර චිත්‍රපටවලට ගීත ගායනා කරලා ඒ චිත්‍රපට ප්‍රදර්ශනය වුණේ නැහැ. හැබැයි ඒ ගීත ජනප්‍රියයි. දැන් අඹදම්ප සෙවණැලි කියලා ගීතයක් තියෙනවා. ඊළඟට කරුණයක් පළ දෙන්න ආකල වළක්වන්නට බෑ. මේ වගේ ගීත තියෙන කොවුලන් හඬයි එයින මිහිරක් නැගෙයි කියලා ගීතයක් තියෙනවා. බීඑස් පෙර සංගීතය කරපු. දැන් මේ චිත්‍රපට අපි හිතන්නේ චිත්‍රපටය නිසා ගීතය ජනප්‍රිය වෙනවා කියන්නේ. චිත්‍රපට නැතුව කොහොමද මේ ගීතය ජනප්‍රිය වුනේ? දැන් මේ චිත්‍රපට දරුදාසුවල් වල ගායනා කරා චිත්‍රපටයක් ආවේ නැහැ. හැබැයි මේ ගීත ජනප්‍රියයි. ඒකට හේතු වෙන්නේ කොහොමද? චිත්‍රපටයේ සම්බන්ධ නැත්තම් සමහරට අර බට්නලා වාදික එක්ක විදියට මතක් කළා නේද? ඒ වෙලෙන් යම්කිසි ආభాෂයක් ඒ වෙනුත් ලැබුණාක් දන්නේ නැහැ. මොකද වාදික සාමාන්‍යයෙන් හොඳට ගායන්න පුළුවන් මොකද ඔබ හැමවිටම කියනවා අමරදේව විත්‍රත්නායක ගුණදාස කපුගේ අමරසිරි පීරිස් මේගොල්ලෝ ගැන කියනකොට ඔහු ඔවුන් වාදකයෙක් වීම තමයි ගායකයෙක් හොඳ ගායකයෙක් වෙන්න හේතුව කියලා. ස්වර හඳුනනවා හොඳට. වාදකයෝ ස්වර හඳුනනවා. ඒක නිසා වෙන්නේ නැති. මම හිතන්නේ මේ ධර්මදාස වල්පොල ගාමිණී ෆොන්සේකා ජෝබේ වික්‍රම හර්බිසෙන් විරත්න එඩී ජූනියර් ආනන්ද ජයරත්න ගොවි ජයවර්ධන ප්‍රේමජයන් මේ වගේ විශාල පිරිසක් වෙනුවෙන් නළුවන් වෙනුවෙන් ගී ගායනා කරලා තිනවා. අද අපි අවසාන වශයෙන් තෝරගත්තේ ඔහු කාලයක් ගුවන්විදුලි අතහැර ගිහිල්ලා හිටියා සුනිල් ශාන්ත වගේ ඔහුට සිදු කිසියම් අකටයුත්තක් නිසා. ඔහු ගුවන්විදුලිය පැත්ත පළාතේ එන්නේ නැතුව හිටියා. නමුත් අපේ ගුවන්විදුලිය අප සමග හිටපු ආචාර්ය අජන්ත රණසිංහ ගීතයක් රචනා කරලා සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි කියලා තනුවක් නිර්මාණය කරගෙන ඔහු ගියා ධර්මදාස වල්පොලට ආරාධනා කරන්න මේ ගීතය ගායනා කරන්න. ඔහු දැඩිව ප්‍රතික්ෂේප කරලා ඉන්න බැහැම කිව්වා. නමුත් අන්තිමට කරපු ඇවිටිල්ලෙන් පස්සේ ඇහුවා කවුද ඔකට තනුව නිර්මාණය කරලා තියෙන්නේ? අජන්තරන් සිංහන් කිව්වලු මහාචාර්ය සනත් නන්දසිරි. ඇද්ද ඔබේ ප්‍රමාණයට ඒ සයිස් එක ඇද්ද කියලා ඒ වචනෙන්ම ඇහුවලු. එහෙම කිව්වහම මේ ඇවිටිල්ල නිසා බැරිම තැන ඔහු ආවා. ඉතාම විශිෂ්ට ගීතයක් ගායනා කරා. ඒ ගීතය තමයි අද අපි අවසාන වශයෙන් අපේ වැඩසටහනට තෝරගත්තේ. सत्समु උත්තම මුනි දලදා වඩම්මන මුපුර රන්නෝකා බලන් සකී සතමුදුරු ගැඹරේ කල රංගුය මේ කිරිවදන සම්බවන් දැල්ලට මල් වැහි වාසන නිසි කල රංගුය මේ කිරිවදන උත්තම මුනි දලදාහි සිංගෙන කිස් කලඹේ සඳවා වඩම්මන මුකුර රන්නෝතා ಬಲಂತಕಿ ತತ್ಸಮುರುಗವರೇ වරුසක් අනුරපුරේයා නෞකා බලන්සකි සසමුදුරු ගැඹරේ ශාරද අරවින්ද මොකද ඔබ කියන්නේ මේ ගීතේ ගැන සනත්ගේ තනුවට සාධාරණ ඉෂ්ට කළා තියෙනවා බොහොම soft and sweet සරලයි ජනප්‍රිය වෙන්න තියෙන උවමනාවක් තිබෙලා නැහැ ඕනකම තිබෙලා තියෙන්නේ රසවත් ගීතයක් ගන්න ඒක සිද්ධ වුණා බැරි වෙලාවක් මෙතුමාට මේ ಭಾರತයටම ගිහිල්ලා එන්න වුණා නම් මම හිතන්නේ මේ වගේ හතර පහ ගුණයක් ඉහළ මට්ටමින් මේ කාරණේම ඉටු කරන්න තිබුණා. ජනරන්ජනගේ මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වයෙන් නදීරා මනම්පේරි නිෂ්පාදනය සුරේකා පෙරේරා ඉරණමක තැවුම ගැති වේවි පෙමට ලොබින් සෙත අසරණයෙක් දෙදසිහිවද හදගිනි දැරේ ಕಿರಣಮತ ಸೌಮಗತಿವೇದಿ ಕಿರಣಮತ ಸೌಮಗತಿವೇದಿ ಗಗನದುರ ಕುಮರ ಸಿತ ಬಿಲಿಂದು ಯದಿಯ ವೆಸ ಉದನ ಪುದುಮ ಅತಿವೇದಿ ಕಿರಣಮತ ಸೌಮಗತಿವೇದಿ लतवीय प्रेम सिर पता